පහළ වෙනවා. ඒ කියන්නේ ලෝකයේ ඇත්ත తত্ত্বය තමන්ගේ මනසට දැනෙනවා තේරෙනවා. ඇත්ත తত্ত্বය තේරුණාද ආය ඒවා පිළිබඳ කලින් තිබුණ වැරදි හැඟීම් පහළ වෙන්නේ නැහැ. කලින් තිබුණ වැරදි හැඟීම් පහළ වෙන්නේ නැහැ. ඉතින් එතෙන්ටපත් වුණාම අපිට මේ ලෝකයේත් එක්ක තියෙන ඇලීම් ගැටීම් නැති වෙනවා. අපහසුතාවයන් මුකුත් නැති සුවදායක තත්යකටපත් වෙන්න පුළුවන් කමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඇලෙන්න ගැටෙන්න නැතුව මොකද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙන වස්තුන් මගේ මමය මගේ කියලා ගත්තා කියලා ඇති වැඩක් වෙන්නේ වැඩක් වෙන්නෙම නැහැ දුකක්මයි උපදින්නේ ඉතින් මේ සඳහා අපි කටයුතු කරගන්න අපි හැමෝම මොකද කරේ අපේ කාලයක් තිස්සේ කළ යුතු දේවල් පිළිබඳ බොහෝ සාකච්ඡා කරනවා. බොහෝම සාකච්ඡා කරනවා දැන් ඉතින් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් ඒවා නොයේකුත් දේවල් කතා කරමින් ඉන්න වෙලාවක් කාංකාවේතර විසුද්ධියත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියත් කියන ඒවා පිළිබඳව කෙරෙන ඒ අතරමැදි කොටස් පිළිබඳ තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. මොකද මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය උපදින්නේ උද්‍යව්‍ය ඥානය ආසන්න වෙන කාලේ. එහි තරුණ අවස්ථාවේදී. ඉතින් ඒකෙන්ද අපිට මෙහා තියෙන මේ නාම රූප පරිච්ඡේද ආදී මේවා කතා කරනකොටම කතා කරන්න වෙනවා. කොහොම නමුත් කමක් නැහැ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විදර්ශකයෙක් තමන් විදර්ශනා කරන කෙනෙක් නම් භාවනා කරන කෙනෙක් නම් සතිපට්ඨානයට අනුව කළ යුතු ලොකුම කාරණාවක් පිළිබඳවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතිපට්ඨාන ධර්මයට අනුව. ඉන්නත් මේ අපි දැන් ඊයේ පෙරේදා ඉඳන්ම සාකච්ඡා කරන සතිපට්ඨානය ගැන භාවනා කරන කෙනා භාවනා පටන් අරගෙන සතර කමඨහන ආදී වඩමින් කටයුතු කරලා තමන් දැනගත්තු ධර්ම කරුණු තමන්ගේ පැත්තට යොදවගෙන නාම પરම්පරාව රූප પરම්පරාව පිළිබඳව ඒ නාම රූප වල ස්වභාවයන් පිළිබඳව තමන් දන්නා පරිදි තමන්ගේ අවධානය යොමු කරගන්නකොට පිටක අපිට පින්නත් නේ හදිසියෙන් සිහිය සිහිය පහළ වෙනවා. හද කුමන හෝ සිහියක් ඇති වෙනවා වෙනදා නොවු සිහියක්. මේක දැන් අපි හිතමුකෝ ආනාපානය කර කර හිටියා කියලා. ආනාපාන සති භාවනාව අමාරුවෙන් සතර කමටහනෙන් එහෙමත් පෝෂණය වෙලා එක දිගට හිත අරමුණු ගත කරගෙන කොහොම හරි බාහිර අරමුණු වලින් අත මිදිලා ඉතින් බොහොම අමාරුයි නේද කොහොමද දන්නේ ආනාපාන සතියම කරනවනේ නේද බණහන අය හරියට භාවනා කරනවා මම දැන් දන්නවා නේද වැරදිලාවක්වත් ඔළුවක් හෙල්ලේ කියලා උන් සද්ද නැතුව ඉන්නවා ඔළුව කොහොම හරි කෙලින් තියාගෙන හෙල්ලුනොත් එහෙම කියලා ඉතින් භාවනා කරනවා මදි අපේ ඇත්ත බොහෝම වශයෙන් මදි සිල් ගන්නවත් මදි. සිල් ගන්නවා කියන්නේ සිල් සමාදන් වෙනවා මදි. පංචශීලය සමාදන් වෙන්නෙත් නෑ ඔය කිව්වට වැඩි දෙනෙක්. හරිද? ධර්මයේ තුල අපි ඉන්නවා. නමුත් අපිට එකකින් විපුල ප්‍රයෝජනෙ ලබන්න බෑ. දැන් මෙහෙමයි හිතන්න ඕනේ. අවුරුදු 30ක් දැම්මම 40ක් දැම්මම 20ක් දැම්ම මගේ ජීවිතය 60ක් නැත්නම් 50ක් මගේ ජීවිතේ කී කී හිතන්න ඕනේ. ඉතින් මෙච්චර කල් නොලබපු අත්දැකීමක් මම ලබා ගන්න ඕනේ. හරි? මෙච්චර කල් නොලබපු අත්දැකීමක් දැන් මම ලබා ගන්න ඕනේ. මේ අත්දැකීම ලබා ගන්න බැරි මට මාව තේරෙන්නේ නැහැ. මම මොකද මේ කරගෙන තියෙන්නේ කියලා හිතන්න ඕනේ. මම කරගෙන තියෙන්නේ මොකද? මගේ ළඟින් ගිය මස් පර්වත කීපයක් අරගෙන මගේ කියලා අල්ලගත්තා. හරි. ම්ම් පරණ මස් පර්වත වගේක් අරගෙන නේද? මොකද කරන්නේ මේ මගේ දරුවාය, මේ මගේ සහෝදරයාය, මේ මගේ ඥාතියාය කියලා මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් වගේක් අල්ලගෙන ඉන්නවා හපාගෙන ඉන්නවා තදින් අල්ලන් ඉන්නේ ඔන්න ඔය අල්ලන් ඉන්න හින්දා වෙන දේවල් කල්පනා කරන්න වෙලාවක් නැහැ මගේ අයට යහපත්වා කරලා දෙන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි ආයෝකම තමයි කල්පනා උදේ ඉඳන් හැන්ද වෙනකම් මම දන්නේ බොරු නම් මම කියන්නේ බාර ගන්න එපා මම මේ කියන ඒවා ඇත්තනම් බාර ගන්නකො මම මේ කියන ඒවා ඇත්තනම් බාර ගන්න තමන්ගේ කියලා කීප දෙනෙක් හදාගෙන නැද්ද හා තමන්ගේ කියලා කීප දෙනෙක් අල්ලගෙන මේ ලෝකේ ඉන්න කෝටි 700 අල්ලගෙන මොකද අය කරන්නේ ඔය කට්ටියගේ වැඩේ තමයි වැඩේ ආදාර හෙට ගියා මෙහෙට ගියා හෙට එනවා කිව්වා අනිද්දා එනවා කිව්වා දැන් අහවල් තැන ඉන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා මේ එක එක ඕවා හින්දා මොකද මොකද වෙලා තියෙන්නේ බොරු කියන්නත් වෙලා තද බැඳීම් තියෙනකොට බොරු කියන්නත් වෙනවා ඒ කට්ටිය කියන්නේ මේ විදිහට පෞ සිද්ධ වෙන තමන්ගේ හිතේ බොහෝ අකුසල් නැගෙන විදිහට තමයි ජීවිතය ගෙවන්නේ. ඉතින් දැන් කල්පනා කරන්න ඕනේ එහෙම කරා දැන් මදිද? දැන් දැන් ඇති. ඊට වැඩි දෙයක් කරන්න ඕනේ කියලා සිත සමාදම් වෙන්න ඕනේ. ඉස්සෙල්ලාම පටන් ගන්න එතනින් කියලා මම හැමදාම කියලා තියෙනවා. සිත සමාදම් වෙලා කැඩෙන කැඩෙන වාරයක් ගන්න මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත අදිෂ්ඨානයෙන් සමාදම් වෙවි ආරක්ෂා කරන්න පටන් ගන්න ඕනේ. හරිද? එහෙම කරලා සතියක් සතියක් දෙකක් තුනක් යනකොට Tamanට හොඳට දැනේ දැන් භාවනා කරන්න පුළුවන් කියලා. හරිද? හිත එකලස් වෙන්න පටන් ගන්නවා. ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා. එතකොට භාවනා කරන්න ඕනේ. දැන් භාවනා ගැන අපි බොහෝ දේවල් මේ වෙනකොට සාකච්ඡා කරා. හරිද? කරන්නේ නැත්තම් නම් ඇති වැඩක්ම නැහැ, වැඩක්ම නැහැ, වැඩම වැඩක්ම නැත්තෙම නැහැ. කිසිම වැඩක් නැහැ කරන්නේ නැත්තම්. කරන්න ඕනේ. ඉතින් එහෙම කරන කෙනෙකුට කරන අයට හරි වැඩ වෙනවා. ඒ තමයි නැති සිහිය උපදිනවා සැරෙන්තරේ. ආනාපානය කරගෙන යන අයට තමන්ගේ අතුලාන්තයෙන් එක වෙලාවකට දැනෙනවා. තුන්වෙනි පියවර සම්පූර්ණ වෙනකොට හොඳට සම්පූර්ණ වෙනකොට පරිපූර්ණව ඔන්න දැනෙන්න පටන් ගන්නවා. මේ ශරීරය මේකේ විඥානය උපදිනවාය මේ ශරීරය මේ කොටස නෙවෙයි මේ කොටස මේ මේ කොටස හරියට නිකන් උස්සගෙන යන බෑග් එකක් වගේ. හුස්මක් කියලා එකක් නම් තියෙනවා මේ වගේ බඹයක් විතර වෙච්ච ශරීරයක් නෑ කියලා සිහියක් උපදිනවා. ඒක දැනෙනවා. ඉතින් අත්දකින්න බලන්න. ඒක දැනීමක්. ඒක කිව්වට වැඩක් නෑ. ඒ කියන්නේ මොකද මේ අනිත් එකක්වත් දැනෙන්නේ නෑ හුස්ම ටික විතරක් දැනෙන වෙලාවක් එනවා. එක වෙලාවක් එනවා මේ මුළු කයේ කිසි දෙයක් නැහැ. හුස්ම කය සම්පූර්ණයෙන්ම දැන් අපි මෙහෙම ඉන්නකොට අපිට මේ ශරීරයනේ දැනෙන්නේ නේද? ඒක දැනෙනවා දැන් දැනෙනවනේ මෙහෙම ශරීරයක්. දැන් ওই පැත්තේ ඉන්න ශරීරය මට දැනෙන්නේ නැහැ නේ මම දැන් ඇස් දෙක පියාගෙන හිටියොත් ওই ශරීරය මට දැනෙනවද? නැහැනේ. ඒකද මම ඕකට කියන්නේ නැහැ නැත්නම් මේ මල් පොකුරට මේ බුලත් තට්ටුවට කියන්නේ නැහැ මගේ ශරීරය කියලා. ඇයි මම මෙහෙම ඉන්නකොට මට දැනෙන්නේ මේ කොටස. ආනාපානයෙන් පෝෂණය වෙච්ච කෙනාට මේක හරියට නිකන් මේ මේසේ වගේ. මේ ශරීරය. හරිද? හුස්ම ටික විතරක් තමන්ගේ ශරීරය වගේ. දැන් මෙතර වෙලා තිබ්බ තණ්හාවයි ඔක්කොම ටික කොහෙද බහින්නේ? හුස්මට බහ ගන්නවා. මම මගේ කියන හැඟීම් ඔක්කොම බහිනවා හුස්මත් එක්ක විතරක්. මෙහෙම ශරීරයක් මෙච්චර කල් මං හිතාන් හිටියා මෙහෙම එකක් නෑ. හුස්මක් නම් ජීවිතය කියන්නේ හුස්මක් වගේ දැනෙනවා. සත්‍යය පුද්ගලයා කියන්නේ හුස්ම. එතකොට එයාට අම්මා මතක් වෙනවා. අම්මා කියන්නේ කුස්සියේ එහාට මෙහාට යන හුස්ම වටේ තියෙන බඩු ගොඩක් වගේ. හරිද? හුස්ම වටේ තියෙන හුස්ම අල්ලලා වටේට ගහපු පැක් කරපු බඩු ගොඩක් වගේ. ආන් ඒ වගේ දැනීමක් අම්මා ගැන තියෙනවා. Taman ගැන තියෙනවා. අනුන් ගැන තියෙනවා. අන්න ඒ වගේ එක එක අවස්ථා තියෙන ඒවට කියනවා සිහිය උපදිනවා කියලා. ඒවට කියනවා සිහිය උපදිනවා. අසිහියෙන් හිටිය කෙනාට සිහිය උපදිනවා. ධාතු මනසිකාරය වඩන එක්කෙනාට මොකද උපදින සිහිය? මේ මුළු ශරීරයේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු අතරෙන් හටගත්තා කියන වචනේ නෙවෙයි. දැන් මම වාක්‍යයක් කිව්වා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු අතරෙන් හටගත්තා කියලා මම වාක්‍යයක් කිව්වා. ඒකද? ඒක නෙවෙයි. පඨවිය පඨවිය විදිහට දකිමින් භාවනා කරනවා කියන එක. ඒ කියන්නේ තේරුම් ගන්න මේ මගේ ශරීරයේ තද කොටස් ඇත්තේ කියලා. ඉතින් අර මේ නිකන් ඉඳගෙන මගේ ශරීරයේ තද කොටස් ඇත්තේ, පටවි කොටස් ඇත්තේ, පටවි කොටස් ඇත්තේ කියවට හරියනවද? නෑ නෑ. එද කෙස් ලොම් නිය දත් ආදී ආදීහි තියෙන පටවියට තමන්ගේ හිතවල පටවිය පටවිය විදිහට දකිමින් වාසය කරනවා. හිස් කබලට ඔළුවට යොමු කරොත් පටවිය හිස් කබලේ තියෙන පටවිය. හරිද? එතකොට ඒ වගේ මේ අතට අහුවෙන ස්වභාවයේ තියෙන පටවි කලාපයන් හැමෙත් පිරෙනවා. නේද? අන්න ඒ පටවිය පටවිය විදිහට දකිමින් පටවියට පටවි කලාපයට සමවැදිලා පටවි පටවි කියලා Tamanට මුළු ශරීරයේම තියෙන තද ගතියට හිත යොමු කරමින් ඔන්න අත්දකින්න. එතකොට තේරෙනවා මේකේ පටවිය. ඊළඟට ආපෝ කියන්නේ මොනවද? ගලාගෙන යන ගතිය. ඒකෙන් තමයි මේ ශරීරයේ ඔක්කොම අලෝල වගේ තියෙන්නේ. ඇලවිලා තියෙන මේ ආපෝ ගතිය. එතකොට ඒ එන්නේ ආපෝ ගතියට මේ ගලාගෙන යන ගතිය රුධිර ධාතුවේ තියෙන ගලාගෙන ගන යන ගතිය, දාඩියේ තියෙන ගලාගෙන යන ගතිය මේ ශරීරයේ තියෙන ඇලවිලා තියෙන ගලාගෙන යන ගතිය තමයි ආපෝ ධාතුව. ඉතින් ඔන්න ඒ ආපෝ ධාතුවට හිත යොමු කරලා ශරීරයේ ආපෝ ධාතුව පරීක්ෂා කරමින් ඉන්නවා. ඊළඟට තේජෝ ධාතුව. මේ විදිහට තේජෝ ධාතුව කිව්වහම කොහොමද? ඒක තමයි මේ මුහු කරන ගතිය තියෙන්නේ. දැන් බලන්න මුසු වෙන්නේ තේජෝ ධාතුවෙන්. හොද්දක් හදලා මොකද කරන්නේ? හොද්ද ඔක්කොම හදලා මිරිස් කහ එහෙම ඔක්කොම දාලා මුහු කරන්න මොකද කරන්නේ ඔක්කොම ටික? රාක් කරනව නේද? අන්න ඒ වගේ මේ තේජෝ ධාතුවෙන් තමයි මුහු වෙන්නේ. ඒකට වායෝ ධාතුවෙන් පිම්බෙන ස්වභාවය. ඉතින් මේ වගේ මේ ඒක මෙනෙහි කරගෙන යන කෙනාට ඔන්න 100ක් උපදිනවා. ධාතු හතරක් ඇත්තේය. එළියේ තියෙන ධාතුන් එළවි එළියේ තියෙන පටවිය මේ මේසේ තියෙන තද ගතියක් තියනවාද මගේ ශරීරයේ තියෙන තද ගතියක් තියනවාද දෙකම එකයිද නැද්ද එළිය පටවි කලාපය කියලා කියන්නේ දැන් බලන්න පොඩ්ඩක් මේ මේසෙක තියෙන නැත්තම් මේ පුටුවක තියෙන පටවිය පුටුව දරාගෙන ඉන්නවා කියලා දන්නවද? මේකේ තියෙන පටවි කලාප දන්නවද? පුටුව දරාගෙන ඉන්නවා කියලා. මම පුටුවක් නියෝජනය කරමින් ඉන්නවා කියලා දන්නවද? මගේ දතක් දන්නවද මේ අහවලාගේ දතක් නියෝජනය කරමින් ඉන්නේ කියලා? නේද? දන්නවද? දන්නවද? දත දන්නේ නැහැ මෙලෝදයක්. හරියට මොකක් වගේද මේ දෙකම? එකම වගේ. මේ දෙකේ වෙනසක් නැහැ. මුළු ශරීරයම ගත්තාම මේ බාහිර තියෙන දේවලුයි මේ ශරීරයේ තියෙන දේවලුයි වෙනසක් බාහිර පටවියයි අභ්‍යන්තර පටවියයි එකමයි ආන් 100ක් උපදිනවා ආනාපාන සතිය දැන් මං කිව්වා වගේ 100ක් උපදිනවා හරි ධාතු මනසිකාරයේද ඔය වගේ 100ක් උපදිනවා ඊළඟට තවත් නොයේකුත් අපි කරගෙන යන දැන් පිළිකුල් භාවනාවේදී මේ මුළු ශරීරයම බලුකුණක් වගේ කියලා බලුකුණක් කියන එක දැක්කහම පිළිකුල් අදහසක් එන්නේ. ඒතර බලුකුණක් වගේ කියන එක නෙවෙයි. අන්නේ බලුකුණක් දැක්කහම ඇතිවෙන හැඟීම වගේ සිහියක් බුදිනවා. හරියට දැන් කේසා කියලා පිළිකුලෙන් මෙහෙ කරපු කෙනෙකුට මේ තමන්ගේ ඔළුව උඩ දැන් මේ තියෙන කෙස් කලාපය මතක් වෙද්දි හරියට නිකන් අර කුරුල්ලෙක් වර්චස් පිටක් දැම්මොත් ඔළුව උඩට කොහමද? පිළිකුල් එකක්නේ. ආන් ඒ වගේ එකක් තමයි මේ ඔළුවේ තියෙන කියලා දැනීමක් ඒක. හැඟීමක්. ඒතර මුළු ශරීරයම පිළිකුල් කියලා හැඟීමක් උපදිනවා. ඔන්න ඒ විදිහට පින්වත් මේ එක එක සිහිය උපදිනවනේ. හරි. දැන් එක එක එක එක භාවනා කරගෙන යන කෙනාට යම් කිසි ඉපදුනාද සිහියක් මොනවා හරි භාවනාවකින් වෙනදා නොතේරිච්ච දෙයක් තේරුණාද මොකද කරන්න ඕනේ? මෙතන භාවනා කරන ඇත්තෝ ඉන්නවනම් නැත්නම් මේ ශ්‍රවණය වෙන පැත්තක හරි භාවනා කරන ඇත්තෝ ඉන්නවනම් භාවනා කරපු අය ඉන්නවනම් හොඳටම දන්නවා ඉඳලාමත් මට ඒ වගේ සිහියවල් ඉපදිලා තියෙනවා. ඒ සිහිය ඉපදුනාට කාලයකදී මොකද වෙන්නේ? අර ඉපදිච්ච සිහිය නැති වෙනවා. ආයෙ නැති වෙලා යනවා. ආයෙ පරණ විදිහටම නටනවා දඟල දඟල ඉන්නවා. හරිද? එහෙනම් ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ ඉස්සරහට අරන් යන්න අපිට පුළුවන්කමක් නැත්තේ නෑ. සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පවත්වා ගැනීම කියන එකයි. අර කය ගැන හෝ වේදනා ගැන හෝ සිත ගැන හෝ සිතේ උපදින ධර්මතා ගැන ওই විදිහට සිහියක් උපදිනවා. යම් යම් සිහියක් ඉපදුනහම පින්නත් මොකද කරන්න ඕනේ? ආන්ගේ සිහියේ ඉපදෙන්න හේතු උනේ මගේ නිවැරදි මෙනෙහි කිරීමයි. නිවැරදි මෙනෙහි කිරීම හින්දා නිවැරදි සිහිය ඉපදුනා. දැන් මොකද කරන්න ඕන? ඒ සිහිය පවත්ව ගන්න ඕනේ. දැඩි අදහසක් ඇති කර ගන්න ඕනේ හැම කෙනෙක්ම. යම් කිසි සිහියක් ඉපදුනාද අන්න ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. යම් කිසි සිහියක් ඉපදුනාද අන්න ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. එන්නේ එකට කියනවා සති ප ဋ ාණය කියලා. හරිද? ඔන්නෝග පවත්වා නොගැනීම හේතුවෙන් තමයි අපිව පිරිහෙන්නේ. හරිද? පවත්වා ගැනීමෙන් මොකද වෙන්නේ කියන එක මම ඊයේ සාකච්ඡා කරා. පවත්වා ගත්තොත් වෙන්නේ ඒ කියන්නේ දැන් මට මොකක් හරි සිහියක් ඉපදුනා මේකේ මේක මෙන්න මේ වගේ එකක් කියලා ඒක පවත්වා ගන්න ඕනේ. ඒක පවත්වා ගත්තොත් මොකද වෙන්නේ? ඊට එහා ගිය නුවණක් උපදිනවා. ඊට එහා ගිය නුවණ. ඒ කියන්නේ ඊට වැඩි එහා අවබෝධයක් ඇති වෙනවා. ඊට වඩා ප්‍රබල අවබෝධයක් ඒ තැනත්තාට ඇති වෙනවා. ඊට වැඩි ප්‍රබල අවබෝධයක් ඇති වුණාද අන්න ඒ කෙනා ඒ අවබෝධයත් එක්කත් ඇති වෙන සිහියක් උපදිනවනේ ඕන වෙලාවක. ආන් ඒ සිහියත් මොකද කරන්න ඕන? පවත් ගන්න ඕන. මේ විදිහට මේ විදිහට ඉදිරියට යන කෙනා සතර කමඨහණෙන් එහෙම පෝෂණය වෙලා ඉදිරියට යන කෙනාට මෙන්න මේ නාම රූප પરම්පරාව වෙන් වෙලා දැනෙන්න පටන් ගන්නවා. හරිද? වෙන් වෙලා දැනෙන්න පටන් ගන්නකොට කියනවා නාම රූප පරිච්ඡේද ඥානෙ පුදුනා කියලා. ඒ කියන්නේ මම දැන් අර දැන් අපි මෙහෙම කියමුකෝ මම හැමදාම මතක් කරන්නේ යම්කිසි කෙනෙක් තමන්ගේ අපි තුම අපේ අපි කියන්නේ දතක කියනවා කියලා. දත ඇත්තටම කන් කියනවද දන්නේ නැහැ. දත්යක්ම හදන දත ඇත්තම කකිනවද දන්නේ දතේ කිසිම කොටසක් දන්නවද කකිනවා කියලා දැන් අපි හිතුව මෙහෙම අපේ දැන් මේ මේ මේ මේ කොහරි කසනවා හරිද දැන් කසනවා රිදෙනවා අතක් මේ අතක අතක් රිදෙනකොට හරිද අපි දැන් මෙහෙම කසනවා නැත්තම් මේ නේද පිරිමදිනවා පිරිමදිනකොට කසනකොට මේ ඇඟිලිවත් මේ අතවත් දන්නවද? කසනවා කැසෙනවා කියලා? දන්නවද? නැහැ. නේද? එතකොට එතන ඇති වෙන වේදනාව මේකට අයිති එකක් නෙවෙයි. ඒක වෙනම එකක්. මේක වෙනම එකක්. නේද? හැබැයි දත ගලවලා දැම්මොත් වේදනාවක් නැහැ. ඒකින් අපි කියන දතේ තමයි වේදනාව කියලා. හැබැයි දතේ නෙවෙයි. දත නැතුව හැදෙන්නෙත් නැහැ. හැබැයි දතෙත් නෙමෙයි තියෙන්නේ. නේද? දතේ නම් දත දතේ කොයි කැලේද කියලා මං කියනවා. දතේ කිසිම තැනක් දන්නේ නැහැ යාට දෙනවා කියලා. එතකොට මේ වේදනාව කියන්නේ වෙනම වැඩ පිළිවෙලක්, දත කියන්නේ වෙනම වැඩ පිළිවෙලක්. ඔන්න ඔය විදිහට හැම වෙලේම නාම රූප පරිච්ඡේද වෙලා දැනෙන ස්වභාවයට නාම රූප නාම પરම්පරාව එකක්, රූප પરම්පරාව එකක් කියලා අන්න ඒක පරිච්ඡේද වෙලා 100ක් උපදිනවා. අම්මා කියන එක වෙනුවට නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියන සිහිය උපදිනවා. තමන් මේ වටපිට බලනකොටත් එතන තියෙන්නේ එක්තරා ගැලීමක් නාම රූප પરම්පරාවක් කියලා සිහිය උපදිනවා. හරි? අන්න ඒ සිහිය එතකොට මොකද කරන්න ඕනේ? ඒ සිහිය උපදවා ගන්න හේතුනේ ඊට කලින් අපි ඇති කරගත්ත යම් කිසි සිහියක් පවත්වා ගන්නකොට ඊට එහාගේ සිහියක් උපදිනවා. අසුභ භාවනා වඩන කෙනාට ඉස්සෙල්ලාම කෙස්ලොම් නියද සම්මස්නහර 60 60 මිදුළු ඒවා පිළිකුලයි කියලා කියපදිනවා. ඒක පවත්වා ගත්තොත් මොකද වෙන්නේ? මුළු ශරීරයම පිළිකුලයි කියලා ඊට වඩා වැඩි සිහියක් උපදිනවා. දැන් මුළු ශරීරයම පිළිකුලයි කියනකොට අර කලින් තිබ්බ අවබෝධයක් තියෙනවද නැද්ද එතන? කෙස්ලොම් නියදත් ඒ ටිකක් තියෙනවා. ඊළඟට ඒක පවත්වා ගත්තොත් අනුන්ගේ ශරීරත් පිළිකුලයි කියලා සිහිය උපදිනවා. ඒකත් යම් කාලයක් පවත්වා ගත්තොත් දෙපාර්ශ්වයේම එකම එකම වගේ අය කට්ටිය. නේද? එහා පැත්ත මෙහා පැත්ත සමව දැනෙන 100ක් උපදිනවා. ඉතින් ඒ විදිහට උපදින උපදින උපදින 100 පවත් ගත්තොත් තමයි ඊළඟ 100ට යන්න පුළුවන්. අපේ හුඟාවක් අය මොකද වැඩේ? ලොකු උනන්දුවක් ඇතිලා දවසක් විතර එක දිගට භාවනා කරනවා කොහේ හරි ගිහලා. හොඳ 100 කුත් උපදිනවා. ආය කවද්ද යන්නේ? අවුරුද්දකින් විතර. නේද? ඒ උපදිච්ච 100 පවත් ගන්නද අපි මොකද කරන්නේ? එක දිගට කොහෙට හරි ගිහිල්ලා භාවනා කරා කියන්නේ සිහිය ඉපදුනා නම් ඒ සිහිය පවත්වා ගන්න මොකද කරන්න ඕන? අඩුම ගානේ ලෞකික ජීවිතේ කටයුතු කරන ගමන් Taman දවසකට දෙවතාවක්වත් තුන් වතාවක්වත් අරක නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අර සිහිය පවත්වා ගන්න ඕනේ. ඒ සිහිය පවත්වා ගන්නකොට අපිටම තේරෙනවා මෙන්න ඊට වැඩිය එහාට ගිය නුවණක් සිහියක් ඉපදෙනවා කියලා. ඉන්නන්දි ඔන්න ඔය විදිහට නාම රූප පරිච්ඡේදය Tamanට දැනෙන මෙතන තියෙන්නේ එකිනෙකට එකක් වෙනස් නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියලා Tamanට අවබෝධ වෙනවා අවබෝධ වෙනවා කියලා කියන්නේ නුවණක් උපදින්නේ මෙයා තව එක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්නේ සිත්පේලිය වෙනම එකක් කය වෙනම එකක් සිත්පේලිය වෙනම එකක් කය වෙනම එකක් කියලා Tamanට හැම වෙලේම වෙන් වෙලා දැනෙන විදිහට මේක සකස් කරගත්තද ඒ සිහිය පවත්වන්න ඕනේ. ඒතකොට අම්මා මතක් වෙනකොටත් එහෙමයි. නාම પરම්පරාවක්, රූප પરම්පරාවක්. තාත්තා මතක් වෙනකොටත් එහෙමයි. හරිද? එන්නේ ඒ ගානට විදර්ශනා වර්ධනය කරගන්න ඕනේ. ඊට පස්සේ පින්නන්දි මේක දිහා මම ඔයිට කලින් කිව්වා මේවා ගවේෂණය වෙන්නේ කොහොමද කියලා. හරිද? මම ගොඩාක් ඒ පිළිබඳව විස්තර කරා ආයෙ විස්තර කරන්න යන්නේ නැහැ. තමන්ගේ මේ ගැලීම් දෙස තමන්ගේ මනසින් අධ්‍යයනය කරොත් විතරයි මේවා තේරෙන්නේ මෙහෙම මේ නාම රූප දෙකක් වෙන් වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ. ඒක නිකං හිතකින් බෑ. කොහොමද දැන් ඇහෙන් යමක් දැක්කොත් දැන් දුම්හිඳ කියන්නේ ගැලීමක්. නේද? දුම්හිඳ කියන්නේ ගලාගෙන යන එකක්. එතකොට දුම්හිඳ ගලාගෙන යන එක දිහා අපි බලාගෙන ඉන්නකොට අපි දන්නවද නැද්ද මේ වෙනකොට පායනකොට ඕකේ වතුර වේගය අඩු වෙනවා කියලා? දැන් හයි දුන් හින්දා බලන්න අපි ගියා. අයියේ වහිනවා. දැන් අපි මොකද කියන්නේ? අපි කියන තව ටිකකින් මේ ඇල්ලේ වතුර වැඩි වෙනවා කියලා. අයියේ අපි දන්නේ කොහොමද? ආන්ගේ ගලන ධාරාවේ හැටි අහවල් දෙය වැඩි වුණොත් වැඩි වෙනවා අහවල් දෙය අඩු වුණොත් අඩු වෙනවා කියලා අපි දන්නවා නේද ඒ වගේ මේ අපේ තියෙනවා ගඟක් ගලනවා වගේ එක දිගට ගලන රූප ධාරාවක්. කය. එක දිගට ඒකත් එක්ක නැවත නැවත නැවත සකස් වෙලා නැති වෙලා යන වේදනා වගේ. සංඥා වගේ, සංකාර වගේ, විඥාන වගේ. නේද? ඒවා එක දිගට එක දිගට හැදි හැදි හැදි හැදි එන જાතියක් අපේ ශරීරය ආශ්‍රය කරගෙන. අන්න ඒ දේවල් පිළිබඳව අපේ මනසින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඇහෙන් දුම් හිඳල්ල දැකලා තේරුම් ගත්තා වාගේ ඇහෙන් ගිනි ගිනි දැල්ලක් දැකලා ඒක අඩු කරන හැටි වැඩි කරන හැටි මම තේරුම් අරගෙනද නැද්ද? අන්න ඒ වගේ මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන වේදනා ධාරාව හෝ සංඥා ධාරාව හෝ විඥාන ධාරාව හෝ මොකක් හරි එකක් අපේ හිතට ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට හිත ශක්තිමත් කරගන්න ඕනේ. ඒකට තමයි කලින් දේවල් ටික ඔක්කොම කරේ. අර සිහිය ඉපදිලා මොකද වෙන්නේ නාම රූප දෙක පරිච්ඡේද වෙන තත්යකට ආවට පස්සේ ඒ ඒ ඒ ඒ වෙන් වෙච්ච නාම කොටස හෝ රූප කොටසක් පිළිබඳව Tamanට දැනෙච්ච නාම කොටසක් හෝ රූප කොටසක් පිළිබඳව Tamanගේ හිතෙන් අවධානය යොමු කරගෙන ඒක ගවේෂණය කරන්න ඕනේ නාම කොටස මෙන්න ඊර්ෂ්‍යාව නම් මගේ වැඩි වුණා මේක වැඩි වෙන්න හේතුව මේකයි මෙන්න ක්‍රෝධය වැඩි වෙනවා වැඩි වෙන්න හේතුව මේකයි. ඔන්න ওই විදිහට නාම කොටසේ ගවේෂණය කරපුවාම Tamanට යමක් අඩු වැඩි වෙනවා හොයාගන්න පුළුවන් වෙයි. ඒක ගවේෂණය කරන්න ඕන කොහෙන්ද? Tamanගේම ඒකාග්‍ර මනසින්. නැත්තම් ඒක කරන්න බෑ. හරි? රූප කොටසත් ගවේෂණය කරන්න ඕනේ. මෙහෙම ගවේෂණය කරන කෙනාට පින්නන්නේ අර දැන් දැන් මේ සිහිය තියාගෙන ඉන්නේ නාම රූප දෙක වෙන් වෙච්ච සිහිය තියාගෙන ඉන්නේ අන්න ඒ කෙනාට ආය සිහියක් උපදිනවා මොකක්ද මේ නාම රූප දෙක මෙන්න මේ හේතු හින්දා වැඩි වෙනවා මෙන්න මේ හේතු හින්දා අඩු වෙනවා මේ හේතු හින්දා වැඩි වෙනවා මේ හේතු හින්දා අඩු වෙනවා කියලා තමන්ට සිහියක් උපදිනවා ඒකත් එක්ක හරියට නිකන් ඇහෙන් යම්කිසි ධාරාවක් දිහා බලාගෙන ඉන්නවා වාගේ මේකේ හේතු සහගතව මෙන්න කාමච්ඡන්දේ වැඩි වෙන්නේ මෙහෙමයි, ව්‍යාපාදේ වැඩි වෙන්නේ මෙහෙමයි, මෙන්න අඩු වෙන්නේ මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි, නැති වෙච්ච එක නැවත නූපදින තත්ත්වයටපත් වෙන්නේ මෙහෙමයි. ඔක්කොම දැනගන්නවා. දැන් දන්නවද දන්නේ? නේද? අපිට තරහක් එහෙම එනකොට තරහ අඩු කරගන්න එහෙම දන්නවද? ඊර්ෂ්‍යාවක් එනකොට ඒක අඩු කරගන්න විදිය දන්නවද? ක්‍රෝධයක්, වෛරයක්, මාන්නයක්, රාගයක් එනකොට ඒවායින් පීඩිතව ඒ පැත්තටම හිත අරගෙන යන්නේ නැතුව ඒවා තමන්ගේ අතුලාන්තයෙන් අඩු කරගන්න දන්නවද? නේද? එහෙනම් මම මොකුත් දන්නේ මම මං ගැන මොකුත් දන්නේ නැහැ. මම මං ගැන මොකුත් දන්නේ නැහැ. මට තරහ ගියාම අඩු කරගන්න මම දන්නේ කොහොමද? මම වෙනකන් තමයි ඉන්නේ නේද? මම මේ ඉන්නේ. එහෙමයි කියන්නේ හම් වෙනකන් තමයි ඉන්නේ. හම්බුන දෙයකෝ නේද? එතකම් මට නිවනක් නැහැ කියනවා. ඒ කියන්නේ ඒක අඩු කරගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? මන් දන්න. මන් දන්න ක්‍රමේ නම් බයින එකයි නේද? මම දන්න ක්‍රමේ නම් බයින එක තමයි තරහ අඩු කරගන්න තියෙන එකම ක්‍රමය. ඉතින් එහෙම නැතුව තමන්ගේ ඇතුලේ තමන්ගේ හිතෙන් උපදින තරහ අඩු කරගන්න විදිහ විදිහක් තියෙනවා කියලා දැනෙන්න ඕනේ තමන්ට. ඒක පටිච්චසම්පන්න ස්වභාවයෙන් හටගත්තු දෙයක්. හේතු හින්දා හටගත්තු දෙයක්. හේතු නැති වුණොත් නැති වෙනවා. එහෙනම් සතිපට්ඨානය පටිච්චසම්පන්නව තේරෙන්න ඕනේ. හරිද? සතිපට්ඨානයට අනුව මේ කෙරෙන කටයුත්ත පටිච්චසම්පන්නව තේරෙන්න ඕනේ පින්නත් අපිට මේක මෙන්න මේ හේතු අනුව හේතු අනුව සකස් වෙච්ච දෙයක් කියලා අපිට තේරෙන්න ඕනේ. හරිද? අන්න එහෙම තේරුණොත් තමයි Tamanට මේක හදාගන්න පුළුවන් වෙන්නේ. නාම රූප પરම්පරාව මෙන්න මේ හේතු අනුව සකස් වෙනවාය මේවා නැති වුණොත් නැති වෙනවාය කියලා දැනුණද ඒතරත්තට භාවනාව පිළිබඳව ලොකු අවබෝධයක් ඇති වෙනවා. හරි. එයි මම එහෙම කියන්නේ. සිතක ඇති වෙන චේතනාව නැත්තම් හැඟීම ප්‍රබල වෙන්නේ ඒ ගැන නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ හැඟීමෙන් මෙනෙහි කිරීමෙන්. හවුද නැද්ද? නේද? අන්න එතකොට ඒ හැඟීමෙන් මෙනෙහි කිරීමෙන් තමයි මේක ප්‍රබල වෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕන? අවශ්‍ය හැඟීමක් හදාගන්න මොකද කරන්න ඕන? ඒ හැඟීමෙන් මෙනෙහි කරනවා. අඩු කරගන්න මොකද කරන්න ඕන? හොඳටම තරහ ගිල මට තරහ වැඩි කරගන්න ඕන ලකාගෙත් එක්ක හරියට. මොකද කරන්න ඕන? එයාගේ වැරදි මෙනෙහි කරනවා. නේද? මට අඩු කරගන්න ඕනේ. අඩු කරන්න මම මොකද කරන්න ඕනේ? අමාරුවෙන් හරි එයා කරපු හොඳ මෙනෙහි කරනවා. හරිද? මේ දන්නවනම් එහෙම ගොඩක් ප්‍රශ්න ඉස්ස ගන්නවා. මුගා කලාවට අනිත් අය ගැන කලකිරීම වෙනවද නැද්ද? ගෙවල් වල ඉන්න අය ගැන, ස්වාමිවරු, භාර්යාවරු මේ අය ගැන හරියට කලකිරීමෙන් ඉන්න හුඟක් අය. ඇයි එයා මෙනෙහි කරලා තියෙන්නේ මොනවද? හුඟා කලාවට ගෙදර ඉන්න අයගේ හොඳමද මෙනෙහි කරන්නේ නරකමද මෙනෙහි කරන්නේ? <laughs> අරක්කු ටිකක් බොන්නේ නැහැ, සිගරට් එකක් බොන්නේ නැහැ, කාටවත් හතරදරයක් කරන්නේ නැහැ, මොකුත් නැහැ. පොඩි නරකක් දෙකක් තියෙනවනම් මොකද කරන්නේ? ඕක මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා ඕන් ගෙදර ඉන්න අය. අරයාගේ වැරදිමයි කියන්නේ. ඊට රස්තිය අදිවන්නේ නැහැ, කාත් එක්කවත් එක එකව කතා කරන්න යන්නේ නැහැ. නමුත් ගෙදර ඉන්න බිරින්දා ගැනත් එහෙම තමයි. නේද? වෙන දේවල් ගැන හරියට පොඩි පොඩි අඩුපාඩු අරගෙන මෙනෙහි කර කර මෙනෙහි කර කර අපි හරියට දුක් විඳිනවා පිළිගන්න. හරිද? හැම කෙනෙක්ගේම හොඳ දේවලුත් තියෙනවද නැද්ද? නරක දේවල් අපි හදාගන්න උපදෙස් දෙන්න ගමන් අපි හොඳ දේවල් මෙනෙහි කරොත් එයාගේ එයා ගැන අපිට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් බෑද? අපි පිරිස් අපිට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් බෑද? එහෙනම් අපි උත්සාහ කරන්න ඕනද නැද්ද කෙනෙක්ගේ හොඳ දේවල් මෙනෙහි කරන්න හැම වෙලේම? ඒක අපිට ලොකු ලාභයක්ද නැද්ද? නරක දේවල් දැනගෙන වාසය කරනවා ඒ වුණාට හොඳ දේවල් හොඳ හැඟීම තියාගෙන නරක දැනගෙන දැවෙන්නේ පිච්චෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් මේ වගේ මෙනෙහි කිරීමේ හිතේ ඇතිවන සිතුවිලි වල බලය වේගය ඇති වෙන්නේ මෙනෙහි කිරීමේ. හරි? ඒ වගේම අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය යම් යම් සිතුවිලි වර්තමානයේ නැවත නැවත ඒවා හේතු වෙලා එකතු වෙලා පරණ සිතුවිලි හේතු වෙලා එකතු වෙලා නැවත නැවත හැදෙන බව පටිච්චසමුප්පන්නව තේරුම් ගන්න ඕනේ. ඒක කරන්නේ කරවන්නේ නෑ හේතු වෙලා සකස් වෙනවා කියන එක. දැන් බලන්න අපි මෙහෙම හිතමු. මොන පරණ උදාහරණයකට යන මම ආයසය. තමන්ගේ හිත ගැන පොඩ්ඩක් හිතන්න. දැන් ඔන්න උදේම මම බොහොම සාන්තව මගේ කාර්යාලයට යනවා. යනකොට කවුරුහරි කෙනෙක් නුරුස්සන වැඩක් කරනවා දකින්නවා. මොකද වෙන්නේ? ඔන්න පොඩ්ඩක් වැඩි වෙනවා. නේද? පොඩි නිකන් කසනවා වගේ පොඩ්ඩක් එනවා. එයා දිගටම දිගටම දිගටම ඒ නුරුස්සන වැඩේ කරනවා. එතකොට මොකද වෙන්නේ? එන්නෙන් එන්නෙන් අරග වැඩි වෙනවා මගේ. දැන් එයා ගැන මට එන කවුරුහරි කියලාමක් කියලා යනවා. දැන් මොකද වෙන්නේ? දැන් අර නුරුස්සන වැඩේ කරනවා දැක්ක එකයි කේලම් කියපු එකයි දෙකම හේතු වෙලා එකතු වෙලා අර්ථ වැඩි ලොකු තරහක් එනවද නැද්ද? හා. දැන් ඊළඟට මට එයා බයිනවා. දැන් මොකද වෙන්නේ? අර තුනම එකතු වෙලා ඊට අයිට වැඩි ලොකු හැඟීමක් උපදිනවා. නේද? ඊට පස්සේ ඒ බැන්න හින්දා ඊළඟට මොකද වෙන්නේ? එයා ඇවිල්ලා මගෙන් අඬලා වැඳලා සමාව ගන්නවා. දැන් මොකද වෙන්නේ? දුකක් උපදිනවා. අනේ පව් වැන්දනේ ඇඬුවනේ කියලා ඔන්න දැන් ඔන්න ඒ වැන්ද වෙලාවේ ඇඬුව වෙලාවේ කොටස් ටික හේතු වුණොත් මට එන්නේ දුකක් නේද? හැබැයි වෙලාවකට මොකද වෙන්නේ? එහෙම ඉන්නකොට නිකන් අනුකම්පාවෙන් වගේ ඉන්නකොට ඕන්න එකපාරට මතක් වෙනවා. වැන්දට ඇඬුවට මට අර කියපු එවුවා නේද? ඒවා මතක් කරනකොට මොකද වෙන්නේ? ආ මෙන්න ආය තරහ යනවා. නේද? මේ වැන්දේව ඇඬු ඒවා වැඩියෙන් මතක් වුණොත් හොඳ අදහසක් එනවා. ඒවා අඩුවෙන් මතක් වෙලා අරවා වැඩි වුණොත් තරහා යනවා. නේද? මේවා ගොඩක් වැඩි වුණොත් හොඳට තරහා යනවා. නේද? එතකොට පරණ දේවල් හේතු වෙලා අර බලන්න එකතු වෙන හැටි එකතු වෙලා හේතු වෙන එකතු වෙන එකතු වෙලා ගොඩ ගැහෙන හැටි මේක. නේද? Taman tamanගේ මනසින් දන්නවා. හරි. කොයි වෙලාවෙ හරි පින්නත් මේ මේ අත්තන්ට තරහක් ගිය වෙලාවක හිතලා තියනවාද මේක මගේ පැත්තෙන්ම අඩු කරන්න පුළුවන් කියලා වෙන කෙනෙක්ගේ නොමනා ක්‍රියාවක් දැකලා තරහ ගිය වෙලාවක හිතලා තියනවාද මේක මගේ වැරද්ද කියලා ඇත්තම ඒ කාගේ වැරද්දද තරහ ගිය එක නේද මට හදාගන්න තිබුණා අන්න ඒක මම හදාගෙන නැහැ හරි එහෙනම් අන්න වගේ මේ නාම પરම්පරාව රූප પરම්පරාවෙහි තියෙන ඇතිවීම නැතිවීම Tamanට හොඳට දැනෙනවා වගේම ඒකට කියනවා ඒකට කියනවා ඒ ඒ නාම රූප પરම්පරාවේ ඇතිවීම නැතිවීම ඉස්සෙල්ලා නාම රූප නාම රූප પરම්පරාව වෙන් වෙලා දැන්න ස්වභාවය දැන්න වගේම ටික කාලයකින්ම මොකද වෙන්නේ ඒකෙහි හේතු සහගතව දැනෙන ගතිය මේ මේක ඇති වෙන්නේ මේක හිඳයි මේක ඇති වෙන්නේ මේක හිඳයි මේක ඇති වෙන්නේ මේක හිඳයි මේක ඇති වෙන්නේ මේක හිඳයි කියලා එතන සිද්ධ වෙන සිද්ධියට අදාළ හේතු තමන්ට වැටහෙන ගතියට සිහි උපදිනවා එතකොට කියනවා පච්චය පරිග්‍රහ ඥානය උපදිනවා කියලා තමන්ට හැම වෙලේම කෙනෙක් බැන්නොත් ආන් ඒ බැන්න එකට ඉතින් තා ප්‍රායෝගිකව මේක බලන්න ඕනේ. ඒ தත්තෙට අපේ සිහිය බුදුනා ඒක පාත්ත ගන්නවා කියන්නේ මොකද්ද? කෙනෙක් බැන්නොත් හේතුව මතක් වෙන්න ඕනේ. හැම වෙලේම හේතුවම මතක් වෙන ස්වභාවය කෙනෙක් ආදරෙන් කතා කරත් හේතුව මතක් වෙන්න ඕනේ. අයියෝ ඒ හේතු ටික තියෙනකම් විතරයි ඔහොම කතා කරන්නේ. නේද? හේතුව තියෙනා විතරයි ඕක නැති වුණාද ඔක්කොම ඉවරයි කියලා තමට දැනෙනවා. ඒ වගේ හැම නිමේෂයකම හැම දෙයකම හේතු තේරෙන ස්වභාවයකට අපේ මනසපත් වෙන්න ඕනේ. නාම රූප પરම්පරාව පිළිබඳව හේතු දන්නා වූ ස්වභාවය. ඒකට ඒ හේතු හොයාගත යුත්තේ කොහෙන්ද? අපි දන්න දැනුමෙන්. ඒ හේතු වලට කියන නම් ආදිය කොහෙන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින්ම මේ නම් ආදියත් හොයාගෙන මේ ඒ මේවා වැඩි වුණොත් මේවා වැඩි වෙනවා මේවා අඩු වුණොත් මේවා වැඩි වෙනවා මේවා මිශ්‍ර වුණොත් මෙහෙම වෙනවා කියලා Tamanට Tamanගේ තුල තියෙන වැඩපිළිවෙල පිළිබඳව හැම වෙලේම ප්‍රත්‍ය නැත්නම් මේකට හේතු වෙන දේ මේකට කියනවා පච්ච පරිග්‍රහ කියලා. අර නාම රූප પરම්පරාවේ රූප ඇති වෙන්න නැවත නැවත ඇති වෙන්න හේතුවත් නාම කොටස ඇති වෙන්නත් හේතුව තමන්ගේ තුලින් තේරුම් ගන්න ඕනේ. එන් දන්න ධර්මයක් එකතු කරගෙන. ඒකට කියනවා සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා කියලා. හරි. සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා කියලා හේතුත් එක්ක හේතුත් එක්ක දැනන ගතියකට එන්න ඕනේ හැම වෙලේම. හරියට මේ දැන් ගින්දර අඩු වෙලා තියෙනවා නම් අපි හේතු දකින්නවනේ. ඒක තේරුම් ගන්නකො අද ඒකෝර සාගතයි. ඉතින් ගින්දර අඩු වෙලා නම් අපි කාට හරි කියනවා ගින්දර වැඩි කරන්න කියලා. එයා අහනවා කොහොමද වැඩි කරන්නේ? මම දන්නේ නැහැ ගින්දර වැඩි කරන්නේ. ගින්දර වැඩි කරනවද ගින්දර වැඩි වෙනවද? ගින්දර වැඩි වෙනවා කොහොමද වැඩි වෙන්නේ? දර දාන්න ඕනේ නැත්නම් වැඩි වෙන්නේ නැහැ. නේද? අලු අයින් කරන්න ඕනේ නැත්නම් වැඩි වෙන්නේ නැහැ. අර පිමිනකොටත් වෙන්නේ වටේ පිටේ තියෙන අලු අයින් වෙනවා. අන්න ඒ විදිහට අවශ්‍ය කරන දේවල් ටික ඒකරාශී කරගත්ත අවශ්‍ය කරන දේවල් ටික එක හේතු වුණොත් ඵලය හැදෙන බව Tamanට දැනෙන්න ඕනේ. හැම දෙයකම. ඉතින් ඒ හැම දෙයකම දැනෙනවා නම් මට මගේ ජීවිතය පිළිබඳව විශාල අදහසක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. අනුන්ගේ සහ තමන්ගේ වශයෙන් ලොකු වෙනසක්, ලොකු මානසික වෙනසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒකත් එක්ක ලොකු සිහියවල් වගේක් උපදිනවා. ඇයි? ඒකත් එක්ක හොඳට තේරෙනවා මට තරහ යන්න හේතු මොනවද කියලා මට තේරෙනකොටම අනුන්ටත් ඒ ටිකමයි කියලා තේරෙනවා. මට ආදරය ඇති වෙන්න හේතු මොනවද කියලා තමන්ට තේරෙනකොටම අනිත් අයටත් ඒ වගේමයි කියලා තේරෙනවා. අනිත් අයටත් ඒ වගේමයි කියලා. එතකොට තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මේ ඇති කරගන්න නැති කරගන්න අඩු කරගන්න කාමච්ඡන්ද ආදිය ව්‍යාපාද ආදිය හැම එකක්ම ඒ ඒ හැම එකක්ම ඇතිවීම නැතිවීමත් එක්ක හේතු සහගත බව තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා එතකොට ඒ හේතු සහගතව සකස් වීම කියන එක අන් අයගේ ජීවිත දිහා බලලා Taman තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. හේතු සහගතව සකස් වෙනවා කියන එක අන් අයගේ ජීවිත දිහා බලලා අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ විදිහට පච්චය පරිග්‍රහ කියන තැනටපත් වුනහම එතකොට දැන් දැනෙන්න පටන් ගන්නවා ගොඩක් දේවල් මේවා නිකන් මේ මම ඊයේ පෙරේදා කිව්වා මැෂින් වගේ කියලා. දීපන වගේ ලෝකෙ මැසින් වගේ ඇයි? මෙන්න මේ හේතු හින්දා මේ ඵලය සිද්ධ වෙනවා. ඒක නවත්තන්න අපිට පුළුවන්කම ඇත්ත නැහැ. හේතු ටික එකතු වුණොත් ඵලය සිද්ධ වෙනවාමයි. ඒක නවත්තන්න පුළුවන්කමක් අපිට ඇත්තේ නැහැ. ඔය විදිහට Tamanට දැනෙච්ච මේ හේතු ටික පින්නත් මේ හේතුයි ඵලය හේතුඵල හේතුඵල හේතුඵල නාම රූප වශයෙන් වෙන වෙන වෙන වෙන වෙන වෙනම දැන්න කෙනාට මේක බොහෝ දුරක් විහිදවන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා ඒ කියන්නේ මේ කෙටියෙන් මේවා මතක් කරන්නේ විසඳවන්න කියලා කියන්නේ විශාල පරාසයකට මෙනෙහි කරලා බලන්න පුළුවන්කමක්. දැන් මේ මුළු ලෝකෙම දැන් හේතුඵල ධර්මකට අනුව මෙනෙහි කරපු කෙනා මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු තමන්ගේ හිතවල ඇතිවෙන නොයේකුත් හැඟීම් නේද හේතු නිසා උපදින හැඟීම් දරා ගන්න බැරුව මොකද වෙන්නේ හිස් දූලුවට දුවනවා වාගේ දැන මුළු ලෝකෙම අරමුණු කරලා අර බලන්න පුළුවන්කමක් යම් කිසි දුරක් අරමුණු කරලා Tamanට මේ හැම තැනකම මේ එකම ලක්ෂණය තියෙන බව තේරුම් අරගන්න පුළුවන්කමක් ලැබෙනවා මේක ඉස්සරහට කරගෙන යද්දී. ඉතින් එහෙම තේරුම් ගත්තාම ලොකු නිදහසක් වෙලා තියෙන ජීවිතේ. තාම මේ මාර්ගඵල තත්වයකට ඇවිල්ලා නෙවෙයි නමුත් ලොකු ලොකු නිදහසක් ඇති වෙලා තියෙන්නේ. එහෙම මේ අර Tamanට මේක තේරුණාම මේ මේක එක්තරා කාගවත් මෙහෙවීමක් නැතුව ඇතුළෙන්ම සිද්ධ වෙන වැඩ පිළිලක් කියලා මේ තේරුම් ගත්තාම. ඉතින් එතකොට ලොකු නිදහසක් තියෙන එහා පැත්ත ගැන තරහක් වෛරයක් ඊර්ෂාවක් ඇති වෙන්නේ නැති දත්තට යනවා. නමුත් අන්නේ උපදින සිහියවල් ඔක්කොම මොකද කරන්නේ? පවත් ගන්න. හරි. ආන්ගේ පවත්ගත්ත කෙනාට ඊළඟට එන්නේ උදයව්‍ය ඥානය. ඒක පිළිබඳ අපි හෙට දවසේ මේවා ඉතාලම කෙටියෙන් මම මේ මතක් කරන් තව බොහෝ විස්තර තියෙනවා. හෙට දවසේ අපි උදයව්‍ය ඥානයේ ඉඳලා ඒ කොටස ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. මොකද හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරන හැමෝම තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේවහයදන් කරලා අපිටත් අන් අයටත් දෙපාර්ශ්වයටම යහපතක් වෙන්න ඕනේ කියලා කටයුතු කරපු මේ පින්වත් ඇත්තන්ට තමන්ගේ ජීවිතයට ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා සුබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛං සුසාසනං සිරං රක්ඛන්තු දේශනං සිරං රක්ඛන්තු මං පරන්ති